සංසිඳුණු සිතේ සැහැල්ලුව පැනසිල්ල සතුට අහිත සුබ සඳෑවක් හැම දිනාටම කල්‍යාණ මිත්‍රවරුනි අපි නිවෙන සිතෙන් මේ මුණ ගැහෙන්නේ සති දෙකකට පසුයි මේ වැඩසටහන සතිපතා පැවැත්ුණත් පහුගිය ඉරිදා වෙනුවට පොය දවසේ වැඩසටහන තිබුණේ ඒට කීප දෙනෙක් එකතු වෙන්න ඇති කියා හිතනවා කොහොම වුණත් භාවනාව අපේ එදිනෙදා කාල සටහනේ අංගයක් විය යුතුව තිබෙනවා බොහෝ විට වී තිබෙනවා ඒ එසේ විය යුතුයි අපි බලාපොරොත්තු වෙනවා නම් ප්‍රතිඵල පරිවර්තන වෙනස් වීම නිවීම මේ කිසිවක් ඉබේට සිදුවන්නේ නැහැ පරිවර්තනය තිබෙන්නේ නිවීම තිබෙන්නේ සංසිද්ධීම තිබෙන්නේ ඒ සඳහා කාලය වීරිය කැපකරන කෙනාටයි ඉතින් කල්යාණ මිත්‍රවරුනි අපි ඈතින් හිටියත් ලංකාවේ හතර කොනේ හිටියත් සමහර විට මුදින් එතරට හිටියත් නැහැ වෙනසක් එකම ආදරණීය කල්යාණ මිත්‍ර හෘදයාංගම වූ අව්‍යාජ වූ ඒ දහම් මගෙහි එකට යන්නට එකට උත්සාහ කරන්නට එකට භාවනා කරන්නට තිබෙන පෙරපින වාසනාව වාග්ය මෙතකයි පමන කරන්නට බෑ. ඒසේ වන නිසයි මෙසේ අපට එකට එකතු වී මෙබඳු හැන්දෑවට සාමූහික ආධ්‍යාත්මික සංසගයක් පවත්වන්නට හැකි වෙන්නේ. ඉතින් මගේ විශ්වාසය නම් මේ ඔබ අප දිගු ගමනේ මේ පළමු හමුවීම නොවන බවයි. සමහර විට අවසාන හමුවීම වෙන්නට පුළුවන් මේ සසරේ. නමුත් කොයි පැත්තෙන් බැලුවත් පළමු හමුවීම නන් නොවේයි. විවිධ වූ ස්වභාවයන් තුල මේ අනන්ත වූ කාල අවකාශ රේඛාවේ අපි එකින් එක මුණ ගැහෙන්නට ඇති සියක් දහස් වර ඒ මුණ ගැහුණු අවස්ථා වලින් කිහිපයක හරි එකට හිත නිවා ගන්නට කුංචි හරි උත්සාහයක් ගන්නට ඇති. එය ඔප්පු කර පෙන්වන්නට කියා කෙනෙකු මට අභියෝග කළොත් මා අසරණ වෙනවා මට ඔප්පු කරන්නට තරම් දැනුමක් ඥානයක් දැකීමක් නැහැ ඒ හුදෙක් මගේ හදබල විශ්වාසයක් පමණයි මේ හමු වීමට ප්‍රබලම හේතුව විදිහට දැනෙන්නේ වෙන කිසිවක් නොවේයි නැවත නැවතත් අප එකට දහම හොයන්නට ඇති දහමේ සැනසෙල්ල විඳින්නට ඇති එහි පරිපූර්ණත්වය සම්පූර්ණත්වය වෙනුවෙන් තව ඉතිරිව තිබෙන අභ්‍යාසයන් ව්‍යායාමයන් ප්‍රගුණ කිරීමට අපි නැවත නැවතත් මේ සසරේ මුණ ගැහෙන්නට ඇති මේ මුණ ගැහිමත් සමගම ඒ නිසා මට කියන්නට අවශ්‍ය කාරණය වෙන කිසිවක් නොවේයි ඕනෑම මුලකැබීමක් අරහා අපට ඉගෙන ගන්නට පාඩමක් තිබෙනවා ලබා ගන්නට අවබෝධයක් තිබෙනවා හදා ගන්නට හිතක් තිබෙනවා කිසිම හමු වීමක් අහඹු හමු වීමක් නොවේයි. මගත තේවේවා වාහනයකදී වේවා වැඩපලකදී බස් නැවතුමකදී මේ කොහෙදී හෝ ආව හෝ හමු වෙනවද මුණ ගැහෙනවද එතන අපට දැනගන්නට ඉගෙන ගන්නට නිසා හදා ගන්නට යමක් තිබෙනවා මෙතෙක් කලක් මේ ජීවිතේ මේ ආගමනේදී අප ඉගෙන නොගත්. ඉතින් කල්යාණ මිත්‍රවරුනි මේ භාවනාවට අපි හදවතින්ම පිවිසෙන විට ආවට ගියාට නොවේයි විලාසිතාවක් විදිහටත් නොවේයි නොකර බැරි නිසාත් නොවේයි හදවතින්ම භාවනා පිවිසෙන විට අපේ හදවතේ ලොකු අවකාශයක් මේ දහම් මගට ලැබෙන විට අපට වැටහෙන කාරණයක් තමා මේ ලෝකයේම මේ විශ්වයේම ගුරුවරයෙකු බව අපි ශිෂ්‍යයන් බව භාවනාන යෝගියෙකු කියන්නේ ශිෂ්‍යයෙකි. නම් බොහෝ විට අපි කියන්නට පුරුදු වී තිබෙනවා සහ කියන්නට පවසන්නට කැමැත්තක් දක්වනවා අහවල් කෙනා තමා අපේ ගුරුවරයා භාවනා ගුරුවරයා භාවනා ආචාර්යතුමා ඔතුමිය කර්මස්ථානාචාර්යයන් වහන්සේ අපේ උන්වහන්සේගේ නැතිනම් එතුමාගේ නැතිනම් එතුමියගේ ගෝලයන් ශිෂ්‍යයන් කියා. ඉතින් එබඳු විශිෂ්ට වූ ආචාර්යවරයන් ගුරුවරුන් ගුරුවරියන් ලැබීමත් පෙරපිනක්. එබඳු විශිෂ්ට ගුරුවරයෙකුගේ ගුරුතුමියකගේ ගෝලයෙකු ශිෂ්‍යයෙකු වෙන්නට ලැබීමත් ලොකු පිනක්. එය ආරම්භයක් පමණයි. අවසානයේ නොවේයි. ඒ තමා පළවෙනි පාඩම. කොහොමද කාගේ හරි ශිෂ්‍යයෙකු බවට පත් වෙන්නේ? අමාරුම දේ තමා ශිෂ්‍යයෙකු බවට පත්වීම. ගුරුවරයෙකු වීම පහසුයි. හරිම ලේසියි. දුෂ්කරම දේ තමා ශිෂ්‍යයෙකු බවට පත්වීම. ඒ සඳහා සෑහෙන දුරකට මානය සහ මමත්වය අඩු කරන්නට වෙනවා. ගුරුවරයෙකු වෙන්නට ලොකු මානයක් ලොකු මමත්වයක් තිබීම ගැටලුවක් නොවේයි. ඒන් ගැටලු මතුවෙනවා. Tamangen ඉගෙන ගන්න පැමිණි කෙනෙක් ටික දවසකින් වෙනත් කෙනෙක්ගෙන් ඉගෙන ගන්නට ගියොත් මේ මුලින් ඉගෙනු කෙනාට රිදෙනවා නම් අමනාපයටපත් වෙනවා නම් එය විවේචනය කරනවා නම් අන්න ඒ කරන්නේ මමත්වය ඒ රිදිලා තියෙන්නේ මානෙට ඒ විවේචනයේ එන්නේ මමත්වෙන් හැබැයි මේ ශිෂ්‍යයෙකු වෙන්නට ලොකු නිහතමානීකමක් අවශ්‍යයි. ඉතින් ඒ නිසා තමයි මේ ගමන යන්නට අවශ්‍ය සුදුසුකම් වලින් එකක් විදිහට විස්තර කරන්නේ නිහතමානීකම. නිහතමානීකම කියන්නේ කියන හැම දෙයක්ම පිළිගැනීම නොවේයි මා කිසිවක් දන්නේ ඔබයි සියල්ල දන්නේ ඒ නිසා කියන්න කළ යුතු දේ මා කරන්නම් නෑ ඒ බඳු අන්ධ භක්තියකට නොවේයි නිහතමානීත්වය කියන්නේ ඉගෙන ගන්නට සූදානම් මනස ඉගෙන ගන්නට සූදානම් හදවත පුරා ගන්නට උකහා ගන්නට ලෑස්ති වුණු ආධ්‍යාත්මය එතනින් පටන්ගෙන මේ ගමන යන විට භාවනානුයෝගියාට පැහැදිලි වෙනවා මුළු ලෝකයේම කර්මස්ථාන කර්මස්ථාන කුංචයක් වෙන මොනවත් නැහැ මේ ලෝකේ තියෙන්නේ කර්මස්ථාන විතරයි භාවනා කමඨහන් පමණයි මේ හැම තැනකම තියෙන්නේ අපි කර්මස්ථාන හොයනවා ගැළපෙනම කර්මස්ථානේ මොකද්ද කියලා අහනවා තෝරනවා පෙරනවා කිරනවා, මනිනවා වෙනස් කරනවා කර්මස්ථාන මේ සියල්ල අවශ්‍ය වෙන්නේ ගමන පටන් ගන්න. විශේෂයෙන් සමත භාවනාවට. එතනින් මේ ඉගෙන ගන්න ඉගෙන ගත්තහම ඉගෙන ගන්නට ඉගෙන ගත්තහම භාවනා කරන්නට පුහුණු වුණහම ඉන්පසු ඒ පුහුණු මනස ඒ පුහුණු ආධ්‍යාත්මය දකිනවා මේ ලෝකේම කර්මස්ථාන පොදියක් බව වෙන කිසිවක් නැහැ ලෝකේ ලෝකේ පැත්තකින් තියන්න ගේ ඇතුලේ ගත්තත් හැම දෙයක්ම කර්මස්ථානයි ලුණු වැඩිවීමත් කර්මස්ථානයක්, ලුණු අඩුවීමත් කර්මස්ථානයක්, මිරිස් අඩු වැඩිවීමත් කර්මස්ථානයක්, සීනි ඇති නැතිවීමත් කර්මස්ථානයක්. වෙලාවටම කෑම බීම ලැබීම නොලැබීමත් දෙකමත් කර්මස්ථාන කරතෝන්චියක් නැතිව ගෙදර ඇත්තන් දොඩමලු වීම කියවීම එයත් කර්මස්ථානය නොදොඩා නිහඬව සිටීමක් කර්මස්ථානයක් කතා නොකර සිටීමක් එතනිනොත් මෙහාට આવොත් මේ ශරීරය කියන්නේ කර්මස්ථාන ගොඩක් එක ඉරියව්වක ඉන්න පුළුවන් වීමත් කර්මස්ථානයක්, ඉන්න බැරි වීමත් කර්මස්ථානයක්. සැහැල්ලු වීමත් බර වීමත් පහසුවත් අපහසුවත් ලෙඩ වෙනීමත් සුව වීමත් මේ හැම දෙයකින්ම අපිට ඉගෙන ගන්නට දැනගන්නට ඉගෙනගෙන දැනගෙන පුහුණු වෙන්නට සහ අවබෝධ කරගන්නට පාඩම් මෙමතයි. ඒ පාඩම් අපි හරියට ඉගෙන නොගත් නිසායි නැවත නැවත නැවත නැවත මේ එකම පන්තියට එන්නට වෙලා තිබෙන්නේ එකම පන්තියට. ඉතින් අපිට මේ ලැබුණු අවස්ථාව අපි ප්‍රයෝජනෙට ගමු ඉහළට ඉහළට ඉහළට යන්න. මේ කාරණය සම්පූර්ණයෙන්ම අදවතින්ම නොවැටුණත් අද කල්යාණ මිත්‍රවරුනි මතකයට යන්නට ඉඩාරින්න මුණ ගැහෙන හැම කෙනාම භාවනා ගුරුවරු බව මුණ ගැහෙන හැම කෙනාම hina වේගෙන අප වෙතට එන හැම දෙනාම ආදරේ කියමින් ප්‍රශංසා කරමින් එන හැම දෙනාම අමනාපයෙන් දිවතට යන විවේචනය කරමින් පිටුපා යන හැම දෙනාම මේ සතර තේරුම් කර දෙන භාවනා ගුරුවරු බව ඒ ඇයට ඒ තැන දෙන්න ඒ හැම දෙනාටම දෙන්න ඒ දිය යුතු තැන එවිට දිනක වැටෙහිවි එදා මෙදා තුර මුණ ගැහුණු හැම දිනාම අපට අපේ හිත තේරුම් ගන්නට හිතේ ඇවිලෙන ගිනි දකින්නට සහ නිවා ගන්නට විවිධ පැති වලින් උදව් උපකාර කළ බව මුළු ලෝකයේ කෙරෙහිම විශ්වයේ කෙරෙහිම මහා කෘතවේදීත්වයක් එවිට ඇති වෙනවා මේ දහමේ ශිෂ්‍යයෙකු වෙන්න දහමේ ශිෂ්‍යයෙකු ස්වභාවයේ ශිෂ්‍යයෙකු විශ්වයේ ශිෂ්‍යයෙකු මක්නිසාද මේ ඕනෑම සිදුවීමකින් අපිට අපේ හිත දකින්නට ලැබෙනවා මේ හැම සිදුවීමක්ම හරියට කැඩපතක් වගේ අපේ හිතේ ඇති දකින්න. භාවනාවේ මූලිකම අරමුණ තමා හිත දැකීම. ඉතින් ඒ නිසයි මේ වැඩසටහනට තේමාවක් විදිහට නැතිනම් උපදේශන පාඩයක් විදිහට දීලා තියෙන හිත දකිමු ඒ දැකීම අවශ්‍යයි. හැබැයි ඉතින් පේන්නේ නැහැ. ඒතර නොපෙනෙන හිතක් පෙනෙන හිතක් බවට නොදුටු හිතක් දකින හිතක් බවට පරිවර්තනීය කර ගැනීම තමා භාවනානුයෝගියාගේ දක්ෂතාවය ආදරේ ඉදිරියේ ප්‍රශංසාව ඉදිරියේ කීර්තිය ඉදිරියේ උද්දාමයටපත් වෙන හිත දකින්න පුළුවන් නම් ආඩම්බර වෙන හිත පෙනෙන්න පටන් ගන්නවා නම් මේ කවුද අහංකාර වෙන්නේ උඩ පනින්නේ අපි දෙපයින් උඩ පැන්නේ නැතත් හිත උඩ පනිනවා. ඉතින් උඩ පනින හිත දකින්න ඒ දකින්න ප්‍රශංසා ලැබෙන්න ඕන. ආදරය ලැබෙන්න ඕන. කීර්තිය ලැබෙන්න ඕන. දෙමා වරින් වර හරි ලැබෙනවා නොලැබුණු කෙනෙක් නෑ ජීවිතේ කවදාවත් ප්‍රශ්නේ තියෙන්නේ හිතේ හැටියට ලැබෙන්නේ නැති එක ඉතින් හිතේ හැටියට අපිට මොනවද ලැබිලා තියෙන්නේ හොඳට කල්පනා කරලා බලන්න හිතේ හැටියට හිත පිරෙන්න මොනවද අපිට ලැබිලා තියෙන්නේ මොහොතකට හිතෙන්න පුළුවන් මේ ඇති හොඳටම ඇති හිත හොඳටම පිරුණා, පිරි ඉතිරි ගියා කියලා. හැබැයි එය මොහොතක සිත්විල්ලක් පමණයි. ඊළඟ මොහොතේ නැවතත් හිතපත් වෙනවා හිස් බඳුනක් බවට. ඉතින් මේ හිත පිරෙන්න යමක් ලැබෙන්න ඕනයි කියන්නේ නිරිතුවක් ඒ මිරිගුව පස්සේ අපි දිවුවා ඇති ලැබෙන දෙයින් යමක් ඉගෙන ගන්නයි මේ උත්සාහ කරන්නේ. ලැබෙන දෙයින් යමක් ඉගෙන ගන්න. හිත පිරෙන්ට යමක් හිස්සවීම තමයි අපි මෙතෙක් කලක් සසරේ කළේ ජීවිතේ කළේ. නොලැබුණෙත් ඒම තමයි. නොලැබුණෙත් ඒ මිනිවට ලැබෙන දෙයින් අපි අපේ හිත ගැන මෙතෙක් ඉගෙන නොගත් යමක් ඉගෙන ගනිමු. මේ විපස්සනා කියන්නේ චිත්තානුපස්සනා කියන්නේ එක විදිහකට මේ හිත තේරුම් ගැනීම. හිත තමා සියල්ල. සියල්ලම හිත තමා. මේ බව නොදන්න නිසා මේ සියල්ල ලෝකේ තියෙන්නේ කියලා අපි ලෝකයට එක්ක ලොකු අරගලයක් කරනවා. අනිත් අයගෙන් ඉල්ලනවා. දෙන්නේ නැහැ කියලා රණ්ඩු වෙනවා. මදි කියලා බනිනවා. ආපහු උදුරගත්තා කියලා චෝදනා කරනවා. හැබැයි නොදුන්නයි කියා ප්‍රමාණවත්ව නොලැබුණා කියා දීලා පහු දුරගත්තා කියලා ඒ හිතන හැම දෙයක්ම හිත ඇතුළෙම කියනවා. ඒ බව හිත දන්නේ නැහැ. හිත දන්නේ හිත මොන තරම් පොහොසත්ද කියා ඒ නොදන්න හිත, දිලිඳු හිත, දුක්පත් හිත, දුක් විඳින හිත. අසරණ හිත. පොහොසත් හිත දුක් විඳිනවා. නොදන්න කම නිසා. ඉතින් ඒකයි අවිද්‍යාව අවිච්ඡා කියලා කියන්නේ. නොදන්නකම. නොදන්නකමින්ද දුක් විඳිනවා. මේ සතුට සැප සැනසෙල්ල නිවීම Taman තුලම තිබෙන බව නොදන්නකම නිසා හිත දුක් විඳිනවා ඒවා අතමාරුවට අහලින් පහලින් ඉල්ලා ගන්න ගිහින්. දැන් භාවනාවේදී අපි ඇස්වහගන්නේ ඇයි එක කාරණයක් තමයි භාවනාවට ඇස්වහ ගැනීම අත්‍යවශ්‍ය නැහැ අත්‍යවශ්‍යම නැහැ නමුත් එහෙම ඇස්වහ ගන්න හේතු කීපයක් තියෙනවා එයින් බොළඳම සරලම හේතුව විදිහට කියන්නේ ඇස් අරගෙන හිටියාම හිත දුවනවා වැඩි. ඇස් කරකෝල කරකෝල එහෙන් මෙහින් ඈත තියෙන රූප උදුරලා ඔළුව ඇතුළට ගන්න පුළුවන්. දැන් අතින් යමක් උදුරලා ගන්න අතේ දුරින් තියෙන්න ඕන. අතේ දුරින් තියෙන දෙයක් තමයි අතින් අල්ලලා උදුරලා ගන්න පුළුවන්. කනේ ඇවිත් වැදෙන ශබ්දයක් විතරයි කනට පුළුවන් අහන්න. කනට බෑ ඈතට ගිහිල්ලා ඈත තියෙන හඬක් මෙතෙන්ට නොඇසෙන හඬක් අහන්න. නාහෙටත් බෑ නොදැනෙන සුවඳක් දුර තියෙන සුවඳක් වෙතට ගිහිල්ලා ඒ සුවඳ ආග්‍රහණය කරන්න දිවටත් බෑ. හැබැයි ඇහැට පුළුවනි. අර කෝල බලලා යොමු කරලා ළඟ තියෙන ඈත තියෙන ඒ දර්ශන තමන්ගේ කරගන්න. ඉතින් ඒ නිසා මේ ඒ හේතුව බොහොම සාධාරණයි. ඇයි අපි ඇස් වහගන්නේ? හිතට අරමුණු අඩු කරන්නේ. ඉතින් මේවා දැනගෙන මේ භාවනාවේදී පටන් ගන්නවා නම් හොඳයි. චාරිත්‍රයක් විදිහට, නීතියක් විදිහට ඇස්සහ ගැනීම නොකර ඇයි මේ ඇස්සහ ගන්න? සැරගෙන හිටියොත් මොකද වෙන්නේ කියලා. දැන් මේක තමයි ප්‍රඥාව. තමන්ම මේ ගැන සෙවීම, විමසීම, අත්හදා බැලීම, වටහා ගැනීම. ඒ එක හේතුවක්. ඊළඟ හේතුව තමයි භාවනාවේදී අපිට බාහිර ලෝකයක් එක්ක ගනුදෙනුවක් නැහැ. ඒ ගනුදෙනු අපි తాවකාලිකව අත්හිටුවනවා. අපිපත් වෙන්නේ මේ රූප ලෝකේ පාරිභෝගිකයෙකු බවට. මේ සංසාරේ අපි හැමදෑම හිටියේ පාරිභෝගිකයෙක් විදිහට, සස්තන කෙනෙක් විදිහට. ආගෙද ආටවල හැඩවල රූපවල ශබ්දවල ඇඹුල් රහේ ඇනි රහේ පිරි රහේ අඳුම් කූරු සුවඳේ පිච්ච මල් සුවඳේ සීතලේ උණුසුමේ මුදු භවයේ රළු භවයේ මේ වගේ පාරිභෝගිකයන් විදිහට තමයි අපි හිතියේ දැනුත් ඉන්නේ මේ මේ තමයි අපේ ඇත්ත తත්වය දහමේ කියනවා ලෝකේ කියන්නේ මේවා. මේකටම තව වචනයක් දෙනවා මායя කියලා. මායя කියන්නේත් ওই ටිකට. එතකොට මේ කාගෙද ගනුදෙනු කරුවෙක් වෙලා ඉඳලා තියෙන්නේ මායя. මොකද ওই හැම එකක්ම අවසානයේ මායයට අයිති දේවල්. සංසාරයට අයිති දේවල්. අපිට අයිති නෑ. මේ රූපත් අපිට අයිති නෑ කිසිම පාටක්. කිසිම ශබ්දෙකුත් අපිට අයිති නෑ. ඒ ශබ්දය අහන කන අයිතිත් නෑ. ඒ රූප පේන ඇහැ අයිතිත් නෑ. අපි ඒ ඇහැ අරගෙන නෙමෙයි ආවේ. යනකොට අරගෙන යන්නෙත් නෑ. තියෙනකොට අපිට ඕනෝනි විදිහට බලන්නත් බෑ. කැමති දේවල් පමණක් බලන්න. අකමැති දේවල් වලට අන්ධ වෙන්න එහෙමත් බෑ. ඉතින් <clears throat> ඒ නිසා මේ සියල්ලම අයිති සසරට ලෝකයට. ඉතින් අපිට අයිති නැති කොහෙත්ම අපිට අයිතියක් කියන්න බැරි කූට රෝඩාකාරී වෙලෙන්දෙක්ගේ අසරණ පාරිභෝගිකයෙකු බවට ඔබත් මාත් පත් වෙලා තිබෙනවා. මේ තමයි ඇත්ත. ඔබ මා පිළිබඳ ඇත්ත. මේ තමයි අපි අපිට කරගෙන තියෙන දේ. මේ කිසිවක් නොමිලේ අපිට ලැබෙන්නේ නොමිලේ ලැබෙන්නේ අපි හිතනවා අපිට පේනවා ලස්සන දෙයක් දිහා ඉර බහිනවා බලන් ඉන්න පුළුවන් කාටවත් කීයක්වත් ගෙවන්න ඕනේ ටිකට් එකක් ගන්න ඕනේ ඒක නොමිලේනේ ලැබෙන්නේ කුරුල්ලෙක් කෑ ගහන හඬ අහන්න පුළුවන් ඒත් නොමිලේනේ ඔය එහෙම පේනවා හැබැයි කොයි ඉර බහිනවා බලන්න පුළුවන් මිනිස් ඇස් දෙක කුරුල්ලෙක්ගේ හඬ අහන්න පුළුවන් මිනිස් කන් දෙකක් ලබා ගන්න අපි කොපමණ මිලක් ගෙවන්නට ඇද්ද මොනතරම් කළ පින්කම් හිලව් කරන්න ඇද්ද කියා ගණන් හිලව් අපි කවුරුවත් දන්නේ නැහැ හැබැයි අපිට අහ කියලා තියෙනවා, ඇහිලා තියෙනවා, කියවලා තියෙනවා. මහා පුණ්‍ය කර්මයක ප්‍රතිඵලයක් තමයි මනුෂ්‍යාත්ම භාවය. නිකං සිල්ලර පින්කමක ආවට ගියාට කළ කුසලයක ප්‍රතිකරම ප්‍රතිලාභයක් නොවේයි. මහා ලොකු ගානක් කියවලා හිතාගන්න බැරි තරම් ගානක් කියවලයි මේ ප්‍රවේශ පත්‍රය අරන් තියෙන්නේ උපදිනකොට කොහොම හරි කල්යාණ මිත්‍රවරුනි මේ අසරණ දිලිඳු පාරිභෝගිකයාට කවදාවත් මේ කිසි දෙයක් සින්නක් කර ලැබෙන්නේ නැහැ. කිසිම රූපයක්, කිසිම ශබ්දයක්, කිසිම රසයක් අදහටම තියාගන්න ලැබෙන්නේ නැහැ. එහෙම ලැබෙනවා නම් මෙතෙක් කාලයක් විඳි ඒ ගණන් කරන්න බැරි තරම් රහ හොඳටම ඇති නැවත නැවත රස විඳින්ස. හැබැයි කිසිම රහක් දැන් අපි ළඟ නැහැ. බොහොම ස්වල්පයක් මොහොතකට තමයි ඒ රහ දැනෙන්නේ. වවන්ට යන කාලය, නෙලන්ට යන කාලය, පිසින්න යන කාලය, බෙදා ගන්නට යන කාලය, අනන්න යන කාලය. කොහොම වැඩි රස දැනෙන කාලයත් එක්ක බලනකොට ඉතින් හැමදෑම හැමදෑම අසරණ පාරිභෝගිකයෙක් විදියට තමයි ඉන්න වෙන්නේ මේ தත්ත්වේ තේරුම් ගත්තේ නැත්නම් ඒ නිසා තමා භාවනාව අපිට කියන්නේ පත් වෙන්න ශිෂ්‍යයෙකු බවට ඉගෙන ගන්න කෙනෙකු බවට පත් වෙන්නේ. සදාකාලික ණයකරුවෙකු නොවේ. මේ හැම සිදුවීමකින්ම ඉගෙන ගන්න කෙනෙක් වෙන්න. භාවනා කරන කෙනා මේ හැම දෙයකින්ම ඉගෙන ගන්නවා. හුස්මෙන් පවා ඉගෙන ගන්නවා. හුස්මෙන් පවා වෙන කවුරුවත් හුස්මෙන් මොනවත් ඉගෙන ගන්නෑ. සමහර විට වෛද්‍ය ශිෂ්‍යයන් හුස්මෙන් ඉගෙන ගන්නව ඇති. හැබැයි ඒ තමන්ගේ හුස්මෙන් නොවේ. මේ භාවනා කරන කෙනා පමණයි පේන්නේ නැති හුස්මෙන් පවා යමක් ඉගෙන ගන්න. ඉතින් ඒ නිසා අපි මේ භාවනාවේදී හුස්මට දෙනවා ගුරු තනතුර අපි නම් කළොත් ආනාපාන සති භාවනාවේ ගුරුවරයා කවුද? අපිට ඉතින් ආනාපාන සති භාවනාව කියලා දීපෝ කර්මස්ථානාචාර්යයන් වහන්සේ හරි ගුරුවරයා හරි ගුරුවරිය හරි නම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සත්‍ය හොයාගත්ත බුදුරජාණන් වහන්සේ, ශාස්ත්‍රූන් වහන්සේ ගැන ගෞරවයෙන් කියන්නත් පුළුවන්. හැබැයි මේ භාවනාව කරනකොට ආනාපාන සති භාවනාවේ ගුරුවරයා තමා හුස්ම. මේ හැම හුස්මකින්ම අපිට ඉගෙන ගන්න යමක් තිබෙනවා. හැම හුස්මක්ම අපිට කියලා දෙන පාඩමක් තිබෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ ආනාපාන සති භාවනාව විස්තර කරන තැන්වලදී ඔය සතිපට්ඨාන සූත්‍රය වගේ මේ වචනේ කියන්නේ ඉගෙන ගන්න. සික්ඛති ඉගෙන ගන්න. ආස්වාසයෙන් ඉගෙන ගන්න. ප්‍රස්වාසයේදී ඉගෙන ගන්න. හරි ලස්සන වචනයක්. බොහොම අර්ථවත් වචනයක්. ආනාපාන සති භාවනාව කරන කෙනෙක් කියා අපි අපිව අඳුන්වලා දෙනවා නම් කල්‍යාණ මිත්‍රවරුනි එතනදී අපි හුස්මෙන් ඉගෙන ගන්නවා ආස්වාසයෙන් ඉගෙන ගන්නවා ප්‍රස්වාසයෙන් ඉගෙන ගන්නවා මොනවද හුස්ම ගන්න හැටිද නෑ ඒක අපි ඉගෙන ගන්න ඕනේ අපි දන්නේත් නෑ හුස්ම ගන්න හැටි දැනගන්න ඕනෙත් නෑ ඒ බව දන්නේ නැති වුණාට අපි හොඳට හුස්ම ගත්තා අපි මැරුන්නේ ඉතින් ඒ නිසා මේ ඉතිරි ටික කාලෙත් ඔහොම යයි අපි ඒක දැනගත්තා කියලා අමුතු වෙනසක් වෙන එකක් නෑ හැබැයි මේ හැම හුස්මක්ම අපිට උගන්වන පාඩමක් තිබෙනවා. ඉතින් මේ ආනාපාන සති භාවනාවේ සෑහෙන දුරක් අපිව එක්ක යන්නේ අපි ශිෂ්‍යයෙකු බවට පත් වුනොත් විතරයි හුස්මේ වර්තමාන හුස්මේ මේ තමයි පළවෙනි පාඩම වර්තමානයේ ඉන්න මෙතන ඉන්න මේ මොහොතේ ඉන්න කවුද ඔය පාඩම අපිට කියලා දීලා තියෙන්නේ හුස්ම ඇර වචන ටික අපිට ඇහිලා ඇති හැබැයි ආදර්ශයෙන් උදව්වකුත් කරමින් මයත් එක්ක වර්තමානයේ ඉන්න මේ වර්තමානයට ඇහුම්කන් දෙන්න වර්තමානයේ හඬ හුස්මේ හඬයි. වර්තමානයේට තිබෙනවා නම් හඬක් නාදයක් රාවයක් එය ප්‍රතිරාව නම් වන්නේ හුස්මයි. එය නින්නාද කරන්නේ හුස්මයි. ඒ පසුබිමත් එක්ක අපි බලමු පොතෙක් දුරට අපට පිළිවන්ද අපේම හුස්මේ ශිෂ්‍යයන් බවට පත් වෙන්නට හුස්මෙන් හුස්මට ඉගෙන ගන්න කෙනෙකු වෙන්නට ආනාපාන සති භාවනාව අර්ථේ පරිසමාප්තයෙන්ම ඉගෙන ගන්න කෙනෙකු වෙන්නට. ඒ චේතනාවෙන් අපි භාවනා කරමු. උස්ම ඇස් දෙකට පේන්නේ ඒ නිසා ඇස් අරන් ඉන්න අවශ්‍ය නැහැ. ඒ අනවශ්‍ය බව දැකලා අපි ඇස් වහගමු. Mm-hmm. නිල්ලඹට වහින හඬ සමහර විට ඇහෙනවා ඇති නිල්ලඹට ගොරවන හඬ ඇහෙනවා ඇති මොහොතකට මේ අහස දුබරවන හඬ පවා යටපත් කරගෙන අතීත සිදුවීම් වල දෝංකාරයන් රැව් පිළිරැව් දෙන්නට පිළිවන් මතක් වීම හරහා සිතවිලි හරහා මතක් වෙන සිතිවිලි වලින් කන් අගුළු වැටුනොත් වර්තමානයේ ඇහෙන්නේ නැති වෙනවා මතක් වීම මතක් වීමක් පමණයි කියන අවබෝධයෙන් සිතිවිලි දිහා බලන්න පුළුවන් නම් විහිද්ධි බව නැති වෙයි වර්තමානයේ ඇහෙන්න පටන් ගනී වර්තමානයේ නින්නාදය ආස්වාසයත් සමග ප්‍රස්වාසයත් සමග ඇහෙන්නට ඉඩ තිබෙනවා සමහර විට ලොකු ශබ්දයක් ඇහෙන්නේ නැතිව ඇති ආශ්වාසයේදී එමෙන්න ප්‍රශ්වාසයේදී ඒ තමා වර්තමානයේ ස්වභාවය ඇසීමකට වඩා දැනීමක් どうするでしょう。 සිසිවිලි එනවා ඈත අතීතයේ සිදුවීම් වල දෝංකාරයන් රැගෙන ඒ දෝංකාරයන්ට අතීත දෝංකාරයන්ට නැති නැති යන්න ටික දෙන්න වඩ වඩා එහුම් සම් දෙන්න වර්තමානයේත ආස්වාසයේත ප්‍රස්වාසයේත හිත දෙන්න හිතට ඉගෙන ගන්නට නිහඬ වෙන්න හුස්ම වගේ ආශ්වාසයේදී ප්‍රශ්වාසයේදී අවධානය යොමු කළොත් ඇස් දෙකට දැනේවි මොන තරම් පැහැල්ලුවක්ද මොන තරම් විවේකයක්ද අරිනවා කියන චේතනාව දැනගෙන ඇති කරගෙන මෙහි හිත ඇස්සරින්න පදං ඉගෙන ගන්නවා භාවනාවේදී ඉගෙන ගන්න තියෙනවා අද ඉගෙනගත්ත වැදගත්ම පාඩම තමා වර්තමානයේ පැහැදිලිසන් දීම මේ සිතවිලි නවත්තන්නේ කොහොමද හිත දිවීම කොහොමද නවත්තන්නේ කවදාවත් උත්තර නැති මේ ප්‍රශ්න හැමදාම අසමින් වද විඳිනවා වෙනුවට වර්තමානයේට ඇහුම්කන් දෙන්න. හුස්මේ හඬක් තියෙනවා නම් හුස්මේ කම්පනයක් දැනෙනවා නම් ඒ වර්තමානයේ නින්නාදයයි ඒ ඉදිරියේ අතීත දෝංකාරයන් සිටිවිලිවල ප්‍රතිරාවයන් නැකී යනවා නිෂ්ප්‍රභා වෙලා යනවා හැබැයි අපි සිටිවිලිවලට ලොකු තැනක් දීලා මේක ලොකු ප්‍රශ්නයක් කොහොමද විසඳන්නේ? කවදාවත් විසඳගන්න බැරි ප්‍රශ්නයක් බවට පත් වෙනවා. පිටිවිලි කියන්නේ ප්‍රශ්නයක් නොවේයි. ඒ නිසා ඒවට විසඳුමුත් නැහැ. සරලම උත්තරේ තමයි ඇවිත් යන්න දෙන්න වර්තමානයේ ඉන්න අහුම්කම් දෙන්න වර්තමානයේ හඬට මේ මොහොතේ ඇතුල් වෙන හුස්මේ සහ මේ මොහොතේ පිට වෙන හුස්මේ නින්නාදී උදව්වෙන් හැම හුස්මක්ම අපිට වර්තමානයේ පිළිබඳ පාඩම කියලා දෙනවා. එලවරක් නැති අතීත ප්‍රශ්න අතක් කර කර විඳ වෙන විට එයින් ගොඩ එන්නට බැරුව කරනව සිටින විට ඕනෑම මොහොතක කල්යාණ මිත්‍රවරුනි සුෂ්මට හිතන් දෙන්න. සුෂ්තියේදී හෝ කාලෙදී මිදුලේදී පාරේදී ඕනෑම තැනකදී සුෂ්මට හිතන් දෙන්න. සුෂ්ම තියාදෙයි ඒ කිසිම සිදුවීමක් දැන් වෙන්නේ නැති බව ඊයේ වෙන්න ඇති පෙරේදත් එහෙම දෙයක් වෙන්න ඇති ගිය අවුරුද්දෙත් වෙන්න ඇති හැබැයි මේ මොහොතේ වෙන්නේ නැති බව මේ මොහොත ඒ සියලුම අතීත දුක් දුම්නස් වලින් නිදහස් බව එකම එක හුස්මකින් අනන්ත වූ අතීත දුක් දුම්නස් පොදියෙන් නිදහස් වෙන්න පුළුවන්. එකම එක හුස්මක් ඇති. එයයි මේ ආනාපාන සති භාවනාවේ තිබෙන ආශ්චර්යය ප්‍රාතිහාර්යය. ඒ නිසායි කල්යාණ මිත්‍රවරුනි කීවේ මෙය එසේ මෙසේ පිනක් නොවන බව ඔබට සහ අපට ලැබී තිබෙන මේ අවස්ථාව අපි ලොකු අදිස්ථානයක් ඇති කරගනිමු මේ පටන්ගත් ගමන නිමාව දකින්න තුරු සාමූහිකවත් තනි තනිවත් නොකඩවා ගමනේ යෙදෙන්නට මොනම හේතුවක් නිසාවත් මොනවා අත්හැරියත් භාවනාව අත්මහරින්නට ඒක ලොකු අදිෂ්ඨානයක් අවශ්‍යයි ලොකු කල්යාණ මිත්‍ර ශක්තියකුත් ඕනේ මේ දෙකෙන්ම අපි කොහොසත් දිනකට අවම වශයෙන් දෙවතාවක්වත් මේ භාවනාවේ යෙදෙන්න. උස්මේ උදව් වෙන්න, සවන් දෙන්න මේ මොහොතේ. අප කලින් මතක් කළ පරිදි අනිවාර්යයෙන්ම නොපැහැදිලි තැන් එන්නට පිළිවන් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් එතනදී බලන්න ගැටලුවක් ආ විකසන භාවනාව අත්හරින්න නැතිව Taman තුලින්ම හිතඳ ගන්න උදව්වක් අවශ්‍ය නම් දැනුම් දී තිබෙන දුරකථන අංකයට ඒ ප්‍රශ්නය යොමු කරන්න ඒට බොහෝ විට පිළිතුරක් ලැබෙයි ඒ වගේම මේ සතිපතා කරන නිවෙන සිත වැඩසටහනේ එක වැඩසටහන අපි වෙන් කරන්න හිතාගෙන ඉන්නවා ප්‍රශ්න සාකච්ඡාවක් සඳහා ඒ අපි කලින් දැනුම් දෙන්නම් එතකොට මේ මේ පුහුණුවට අදාළ තිබෙන ප්‍රශ්න ටික අපිට කතා කරන්න පුළුවන් කල්යාණ මිත්‍රවරුනි මේ ඔබටත් මටත් එකට දහම් මගෙහි තවත් පියවරක් තබන්නට අවකාශ සලසා දුන් නිලඹ දේශනා ප්‍රකාශන මණ්ඩලයේ සියලුම කල්යාණ මිත්‍රයන්ට කෘතවේදී පුණ්‍යානුමෝදනාව පිරිනමමින් අපි සමුගනිමු සෑම දිනාටම වඩ වඩාත් වර්තමානයේ ඉන්නට වර්තමානයේ දකින්නට වර්තමානයේ නිවෙන්නට අවස්ථා අවකාශ ලැබේවා හැමතෙම සිතක් ශාන්තියක් සැනසෙල්ලක්ම වේවා